මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේලි කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිව්නුවේ අරුණැල්ලට පිළමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙන්න. මුවන් පැලස. මුවන් පැලස. පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. මුවන් පැලස්සේ හැම දිනාටම හොරනාසේ හපයා හෙවත් හබ්බණ්ඩා නම් කෙනෙක් යාලු කරගෙන නවරියන් දැන් ටික දවසක සිට මාවැද්ද කැලේ සැඟවී සිටී. ගමේ මිනිසුන්ද වහන් වී මුවන් පැලසේ ආරච්චිලා ඇතුළු ඇත්තන්ගේ වංහුන් සොයා බැලීමටත් අලුත් ආදාම් මාර්ගයක් පාදා ගැනීමටත් මාබැද්දේ මහමුකලාන තරම් පංකාදු තැනක් නැති බව නවරියන්ට වැටහීමක් ඇතිවිය. මුකලානේ ගල්නෙනක ජීවත් වූ හබ්බණ්ඩා නවරියන්ගේ කාසිපණම් වලට වාලෙක් විය. අද සම්බන්තව අමරවන සද්දේ දැන් කොතන ගියන්නේ කියලා හරියන්නේ නෑ නවරයන්න මේ මාබැද්දේ මහා මූකලා කුළුගෙරියෝ පිරි අලිගෙඩියෝ රංචු පිටි ආකාවක් නැතුව හක්කොලම් කරනවා යකෝ මම මේ මූකලානේ අද ඊකද මේ කුළුගිරියෝ එක්ක ඉඳලා මට හොද්දට පුරුදුයි. උඹට බයක් එහෙම තියෙනවා නම් ඔය ගල්ගේ අස්සටම රිංගපන්. නැත්තම් මෙන්න මේ ගල් දැත්ත උඩට නැගපන්. මේ මේ මේ මේ ආපන් අපියෝ. මේ කාස්සේ මොන මගුලක්වත් පේන්නේ කරුවලයි. මේක මේක සර්ප විමානේ. නයි පොළොංගුත් එක් බාගදාට. ප්‍රතිරණාද. උඹට පිස්සු ඕක ආස්සේ ගිනි පත්තු කරන ලීක් ගාලා ඇති. ගිනි අඟුරුත් ඇති. අලාගෙන ඇතුළට ඵලයන් අලි ගෙරියන්ගේ ගෝරනාඩු අඩු වුණාම එළියට වරෙන්. හ්ම් ඵලයන්. නෑ නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ අලියෝ බලන්න. හ්ම් අලියෝ අලියෝ. එහෙනම් ඉතින් පරිස්සමින් මං වගේ වරෙන් මේ ගල් දැත්ත උඩට ඇවිල්ලා ආ නර පහල මූකලානේ වැව දිහා බලාපන්. හරි තමයි. පුදුමාලි රංචුවක් නෙමේ. මම මගේ ජීවිතේට දැකලා නෑ මෙච්චර අලි රංචුවක්. අප්පච්චේ. ටිකකට හතලියකට වැඩි. මේ වෙලාවට සේරෝ මාලියෝ වතුර බොන්න වැවට එනවා. අලි පැටව රංචු එකේ නැති පේනවනේ. ගල්ගේ අස්සට රිංගගත්තා නම් මෙච්චර අපූර්වට මේ අලියු ටිකවත් බලා ගන්න වෙන්නේ නෑනේ බා. මේක නම් අපයෝ වෙන කොහෙදිවත් දැක බලා ගන්න ලැබෙන්නේ නෑ. ඒ තරම් හරිම අපූර්වයි. ආ නර බලපන්. වැව වට කරේට එහා මෙහායි ගෙලෙන සුදු පාට කොක්කු. ආ අර බලපන් වැව වට කරේට එහා මෙහායි ගෙලෙන සුදු පාට කොක්කු. වෙන කාලවල බැලූ තෙක් මානේ වැව වතුරෙන් පිරෙනවා. බලන්ඩ ලස්සනයි. මේ ඔය උඩ ආසේ ඊතලයක් වගේ පියාඹාගෙන ඇවිත් අර වැවට පාත් වෙන කළු කුරුල්ලෝ ඒ මුක්කුද හම්බන්ඩෝ. අර අර අර අර අර ඔය ඔය හරියට මේ ඊතලයක හැඩයට එන්නේ. ඇවිත් වැවට පාත් වෙලා වතුර යටට යනවා. ඒ උන්ට කියන්නේ නවරියන් දියකාවෝ කියලා. උන්ට දියගොඩ දෙකම ඔට්ටුයි. මං මෙහෙම කුරුළු වර්ගයක් ගැන මීට කලින් දැකලත් නෑ අහලත් නෑ. ඕ නෑ නෑ නවරයන් මේ සත්තු වැව්වල ඉන්නේ දහස් ගණන් ඉන්නවා. මේකවුන්ට වෙනත් නමකුත් කියනවා. මට නම් මේක දැන් අමතකයි. සත්තු දෙගොල්ලෝ දෙවිදියක්. දැන් මේ දියකාවා මාළුවෙක් වගේ වතුර යටින් ගොහින් ඇතුලේ ඉන්නවා. වතුරෙන් මතු වෙලා මතු පිට පාවෙවිත් ඉන්නවා. ආ එහෙම ඉඳලායි. එහෙම ඉඳලා ඉගිල්ලිලා අහසේ පියාඹාගෙනත් යනවා. ඕ. ඒ වුණාට කොකාට වතුර ඇතුලේ මාළුවෙකුට වගේ ඉන්න බෑ. ආ. වැඩිය කෑනු ගා ඕම්ම මර වැව් පාවුල දිහා අර අනිල් ඉන්න පැත්ත නෙවෙයි අනිත් පැත්ත දිහා ටික වෙලාවක් බලාගෙන හිටා. ඔබ මේ මහා බැද්දේ මහා මොකලානේ මීට කලින් නොදුළු දේවල් බලා ගන්න පුළුවන්. ගොයියෝ මේ මහා මූකලානේ ඇවිත් මම මීට කලින් නොදැක්ක එක දෙයක් තමයි උඹ උඹ මහා අමුතු මිනිහෙක්. කතාව නම් හරි මන්ද කියනවා නම් මම මේ මහා බැද්ද කැලේ මහා මූකලානෙන් පිට මුවන් පැලස්ස කියන ගමේ හතර මායිමකටවත් අඩියක් තියලා නෑ බං. මං අපුච්චලාගේ කාලේ පටන්ම මේ වනසිව්පාවුන්ගේ ගල්ලිනේම තමයි ඉන්නේ. අපයෝ ලස්සන මුවරංචුව නේද? වැව් ඉස්සල්ලට පැනගෙන ඇවිත් මේ වතුර බොනවා. හරිම ලස්සනයි. අර බලන්න. මුව පැංචුත් එක්ක. මුරංචුව ටිකක් කලබලයි. උන් එක්ක මෙහා පැත්තේ අලි රංචුවක් ඇති. නැත්තම් ගස් තිබලක කොටියෙක්වත් ඇති. ඒකයි ඔය කලබලේ. නවරියන් ඇයි මේ හබ්බණ්ඩට අමුතු මිනිහෙක් කියවේ? උඹේ කෙස් කැරලි ගහිලා. හැද පළු ගෙතිලා. මේ දැන් ඔබේ වයස කීයද? මගේ වයස දැන් කීයද කියලා මංවත් දන්නේ නැහැ. කැලේ ඉන්න මිනිහෙකුට වයසින් වැඩක් තියෙනවා අය. 50 පැනලා ඇති. උඹේ කටේ දත් සේරෝම සිය බලයට වගේ. උඹ හැම වෙලාවෙම ඉතින් බුලත් කොටා බානව නෙවෙයි. ඒ මගේ හැටි. මං බත් කොටා බාන හැටි නවරයන් දැක්ක නෙවෙයි. මත ගන්න වෙලාවට බුලත් අපේ කාක්කකට මාරු කරලා බුලට ආත්‍ය තියාගෙන අනිත් හත්ෙන් බත් කනවා. බත කාලා ඉවර වුණාම එක හක්කක තියාගෙන හිටපු බුලත් අපේ ආයි වතාවක් අනිත් හක්කට මාරු කරගෙන ආයි තපනවා. <laughs> ඒක තමයි. විතරෝම බුලත් අපේ ගහන නිසා ඔබට මිනිස්සු හපබණ්ඩා. හපබණ්ඩා කියනවා. සමහර උන් ඉතින් හබ්බණ්ඩක් කියලා කියනවනේ. උඹ මේ මහා මෝකලානෙම ජීවත් වෙනවා. අනික් කාරණේ උඹේ කෑම. උඹ බත් කන්නේ කලාතුරකින් නේ. එක්ක කාගෙන් හරි ලැබුණු. එහෙම ඉතරයි උඹ බත් කොටා බාන්නේ. එහෙම නැත්තම් ඉතින් තුන් වේලෙටම දඩමස්. නවරියන් දැන් දවස් ගාණක් දඩමල් සමුමස්ස මිනිසුන්ට උයලා කොටා බෑ. පාඩ පිරෙන කම්ම කෑවනේව. කෑමට හොඳ වුණත් දඩමසට සත්තු මරණ එක හොඳ දෙයක් නෙමෙයි. ඔය එක සතෙක්වත් මම මරන්නේ නෑ බං. ඔය සත්තු මරන්නේ මගේ ළඟ ඉන්න බල්ලෝ. ආන් අර බුදියාගෙන ඉන්න එක. ඕකට කියන්නේ කොක්කා කියලා. බල්ලෝ. බල්ලෝ කොහමද බං සත්තු මරන්නේ? උක්කා යමන් කියලා කිව්ව ගමන් මේ බල්ල ලෑස්ති වෙනවා. මන් දඩයන් පීයයි මන්නේ අරගෙන කැලේ පැත්තට යන්න සුද්දාරම් වෙනකොට ඌ දන්නවා සත්තු වල්ලන්න යන බව. කොහොම කොහොම හරි බල්ලෝ හතර දෙනාත් දැන් දඩමසට හුරු වෙලා. ඒකම මගේ ළඟ ඉන්නවා තව බල්ලෝ තුන් දෙනෙක්. උනුත් වෙනවා කුක්කත් එක්ක. කුක්ක සතේ කුඩ බලිනකොට අනිත් බල්ලෝ තුන් දෙනා සතාට යන්න නොදී රැකලා කොහොම හරි අල්ලා ගන්නවා. මේ බල්ලෝ හතර දෙනා අප බණ්ඩට දඩ මස් හොයාගෙන. අපූරු වැඩකාරයෝ හතර දෙනෙක් නෑ. ඈ හොඳ දඩයම් බල්ලෝ. ඕන සබ්දන්ත ඌරෙක් ගෝණෙක් මුවෙක් අල්ලන්න කුක්කයි අනිත් බල්ලෝ තුන්දෙනයි දැන් හොඳට දන්නවා. අප්පන්ටට ඉතින් මේ කැලේ ඉන්න මේගොල්ලෝ ඉන්නකම් බයක් වෙන්න දෙයක් නෑ. ඇයි? දඩයන් කරලා දෙනවනේ. මම දැනුවත්ව මිසක් මේ ගල්ගේ පැත්තට කිසි කෙනෙකුට එන්න දෙන්නේ නෑ මේ බල්ලෝ. මේ මුවන් පැලස්සේ ආරච්චිල එහෙම අබ්බන්ද අඳුරන්නේ නැද්ද? අඳුනනවා හොඳට. ඕ මම මේ කැලේ තුවක්කුවක් තියාගෙන සත්තු දඩයන් කරනවා කියලා තුවක්කුව අල්ලන්න දැන් කීප වතාවක් ගල්ගෙට පැන්නා. මිනිහා ලුණාවේ බේරුණා ධම්මේ බල්ලෝ හින්දා. දැන් මිනිහා කැලේට පනින්නේ නැද්ද මේ තුවක්කු වල්ලන්ට? මගේ ළඟ තුවක්කු නැති විත්‍ය ආරච්චිලා දන්නවා. දඩයන් කරන්නේ මේ බල්ලෝ විත්‍යක් දන්නවා. ඒ අන්දා දැන් කැලේට පනින්නේ නෑ. ඒක හොඳයි. ආරච්චිලා ගැන හප්පණ්ඩා ඉතින් වෙන මොනවද දන්නේ? ඈ ආරච්චිලා හරි බල සම්පන්නයි. ඒ ඒ ඒ මොකද එහෙම කියන්නේ ඈ අවරියම් දන්නේ නැද්ද ආරජ්‍යල ගැන මේ ආණ්ඩුවේ ජන්ත උන්නාස කෙනෙක් ගියාගේ නෑ ඉක්ලුනව දැන් ආරච්චිලට කරන්න බැරි දෙයක් නෑ එහෙනම් අබ්බණ්ඩා ආරච්චිල ගැනත් හොඳට තොරතුරු දන්නවා එහෙම නේද මං කැලේ වැද්දෙක් විදිහට දඩමස් කකා එතකොට මීවද කකා ජීවත් වුණාට ඔය ආරච්චි ලබ් මං හොඳට දන්නවා. ගමෙන් මට ඒ තොරතුරු ආරංචි වෙනවා. උඹ හේ කැලේ මීවද කඩනවද? මේ පැණියමක් තියනවද? ඩඩ මස් වේලලා මේ පැණිය දාලා තියාගෙන කනවනම් ඔය කොහොමවත් ලෙඩක් හැදෙන්නේ නෑ ඕ. මං උපන්තේකට බේතක් බීලා නෑ නවරියන්. උඹ දැන් මේ ගල්ගේ අස්සේ සතියක් විතර වෙනවා මගෙත් එක්ක ඉන්නේ. මට සල්ලි දෙනවා මං උඹට උයලා දෙනවා. හ්ම්. කියාපන් උඹ මෙහෙන් යන්නේ කවද්ද? හ්ම්. උඹ ගැන මම මොකොත්ම තොරතුරු දන්නේ නැහැ නේද? මං ආසයි මේ මහබැද්ද කැලේ මහා මූකලානේ ඉඳලා කැලේ ලස්සන ගහකොළ දැක ගන්න. ඌරෝ, මෝ, ගෝන්, අලි ඈ ඔය වගේ වනසීපාවෙන් දැක බලා ගන්න. මම බොහෝම ආසයි ඒ වගේ. ආයි වතාවක් සුදු ගිරියෝ මොකලාන දෙනකක් කරනවා ඊයෝ සාකි යකෝ අලි ගෙඩියෝ මොකලාන පෙරලෙනවා උණ්ඩ පෙන්න ඉන්න එපා අවුනොත් උන් අපේ පොළවේ ගහයි ගල් ගැටරින් ගමු ඉක්මනට ඉක්මනට අත අත අපේ අර හිටිය අලියෝ කතලිහයි මේ ගල්කේ වට කරගෙන වගේ අපේ අපේ අලියෝ කල්කේ වට කරගෙන අවදාම මේම දෙයක් වෙලා නැහැ මේක නම් මේක නම් අයියා නායක දෙයියන්ට පේන්න ඕන දෙයක් අනේ අයියා නායක දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ කියන තෙන් බලා වදාරා අප ආරක්ෂා කෙරේවා අප ආරක්ෂා කෙරේවා අප ඒ නවරියන් උඹ එළිය දෙන්න එපා කවුරු හරි වෙඩි කියන શબ્ද පුත් ඇහෙනවා ඒ හොඳට බලාපන් කවුරු හරි මේ පිට මිනිස්සු ඉන්නවද කියලා ඒ නවරියන් කවුරු හරි ඇවිල්ලා වගේ ඈ කවුරු හරි ඇවිල්ලා වගේ නෙවෙයි ඇවිල්ලා ඕමිටම <laughs> ඔබතුමා කවුද කියලා කරුණා කරලා කියන්න මම යුද්ධ හමුදාවෙකෙක් මුදුවන්ට හදන්න එපා වෙඩිකාරයා ඔය තුවක්කුව මට දීලා මුගේ අත් දෙක බැඳපන් විගහට හරි මෙන්න තුවක්කුව ඕ දුවන්ට හැදුවොත් කලබල කළොත් අර බල්ලන්ට කළ හදියම මුන්ටත් කරන්න ඕනේ මොකද්ද උඹේ නම කියපන්. නම නම මගේ නම කළු බණ්ඩා. ඒ රත් මුදියල් සීලාගේ කළු බණ්ඩා. මට හබ්බණ්ඩා කියලා ගමේ අය කියනවා අයබෝ. එහෙනම් ඇයි උඹට මිනිස්සු හබ්බණ්ඩා කියන්නේ? නිතරම බුලත් අපේ හපහපයි දහඳනේද? හරි. මුගේ කටදා කියනකොට මූ හබ්බණ්ඩා බව පේනවා. උඹේ ගම්පලාත වාසදේශේ මගේ උපන් ගම්පල් හත මුවන් පැලැස්සේ මැද දැක්කේ දැන් ඉන්නේ මේ ගල්ගේ දෙයියෝ සාක්කි බොල තොටත් උන් මේ කැලේට වෙලා මොනව කරනවද මේ ඈ මේ ගල්ලේනේ උන්ගේ ළඟදී හිටම් මං ඉන්නේ මේ ගල්ලේනේ මම මේ අකම් මොනවා හරි ඔර තක්කනිකම් කර කර මේ ගල්ලේනේ ඇඟිලා ඇදී එයි බො මොනවද කන්නේ කියාපියේ අනේ ආයිබෝන් මම මම ඇත්තම කියන්නේ මම පොරේක් ගන්න නෙවෙයි මම ඔය කුරාන් රොටිය පුච්චගෙන කනවා දඩ මසා කනවා මේ පැණි ටික කනවා එච්චරමයි බද්දරාල අපේ ආරච්චිල මහත්තයවත් මේක ගැන දන්නේ නැතුව ඇති දැන් නම් මට මේ හබ්බණ්ඩ කියන එක හොඳටම සැකයි අපි දැම්ම මේ ගල්ගේ හොඳට පරික්ෂා කරලා බලන්න ඕනේ වැදලා කියන්නේ අං ආයි බොහොම ඔය ගල්ගේ ඇතුලේ හොර බඩු නම් මොකොත්ම නෑ හොර බඩු මොකවත් නෑ හරි අපි දැන් සේරම ගල්ගේ බලනවා බැරි වෙලාවක් තිබුණොත් ඉතිරි හරි අපි බලා ගන්නවා සත්කඩිය පිළිකාරයා මේක වොන්න ඔය කුඹුක් ගාට අල්ලලා හොඳට බදිනවා ඔන්න ඕම පිටගිය මේ මේ හොඳට ඔය ගල්ගේ ඇතුළට ඔය පන්දම ගහලා බලවන් මම මේ තුවක් වරන් ඇතුළට එනවා ගෝණිවල මොනවරි මු පුරෝලා ඒ ඒ ඔය තියෙන්නේ මොනවද බලාපන්. ඔය මේකේ මොනවද තියෙන්නේ? වේලපු දඩමස් නේද? මේ අනිත් ගෝණි වල තොඳට බලාපන්. ඒ ඒ තේරම හොඳට බලහන්. අල උග මුට්ටි ඇතිලි හැලිවලම් ඕලා තියෙන්නේ මොනවද දන්නේ නැහැ. බලහන් කෝක ඇතුලේ. ආ මොනවද මොනවද? ආ හැම ගෝණියකම වේලපු දඩබස්. බුදුම සත්තු කන්දරාවක් නෙමු මරලා තියෙන්නේ. බෝතල් පුරෝලා මී පැණි. මී පැණි වලට වේලපු දඩමස් දාලා බැද්දිරාල මේ ගමම් මල් වල සල්ලි මිටි බැඳලා. මේ සල්ලි මිටි බැඳලා. මේ ඔය සල්ලි සේරම මෙහාට ගන්නේ. අපි පස්සේ කට්ටිය එකම ඇවිල්ලා ඔය පැණි බෝතල් දඩමස් ගෝනි අරන් යමු. මහට ගන්න. බණ්ඩා ඔබ අපිට කිව්වේ ඇතුලේ මොකවත් නැහැ කියලානේ. ගෝණේ ගණන් දඩමස්. මේ පැණි බෝත. හරි. මොකට බංකෝ. කවුද? කවුද කෑ ගහන්නේ? ඒ මේක ගල්ගේ ඇතුලේ ගෝණයක් ඇතුළට බහැලා ඉන්නේ. අනේ අනේ ගාන්ටපා. හවුදුනේ ගාන්ටපා. ගාන්ටපා. පුදු අම්මා අම්මා ගාන්ටපා. අනේ අනේ අනේ නේ ගාන්ටපා. අනේ අනේ අනේ. තෝ මොකටද මේ මාබැද්ද කැලේට ඇවිත් හැංගුනේ? කියා පියා. ඈ. කියා පියා. වෙඩිකාරයා ඔය ලණු වලින් මේකගේ අත් දෙක බැඳපන්. හරි. විරහද මං හොඳට බඳින්නම් ඕවා. එඩවා. එඩවා. මේක නතර කරගත්ත නේද? ඈ. තෝතොරා මේකත් තොරා. ඔව් ඔව් ඔව්. දෙන්නගේ මත්තන්දනේ. හරි. වෙඩිකාරයා. දැන් මාබැද්ද කැලේ මායි මෙන් මුන් දෙන්නම අරගෙන ආරච්චිලා වලවට යන්. ඒයි. බල දෙන්න දුවන්ට හැදුවොත් වෙඩි දීලා දානවා බලාගෙන. දුවන්නේ නැහැ. බුදුහාමෝ ඕ ගහඩේපෝ අනේ අනේ ගහඩේපෝ ගහඩේපෝ ගහඩේපෝ මම රෙන්නේ නෙයි ගහඩේපෝ අර කවුද අර එනේ ඈ බැද්දිරාලයි විදිකාරයි නේද අනේ කෙවුන් දෙන්නගෙම අත් බැඳලා. ම්ම් සුසේකා කවුද? අනිත් එකා නම් හිතන්ටවත් බෑ. <laughs> අයිබෝන් ගාලාමි. රාජකාරියකට ආවා. ආ ආ අයිබෝන් අයිබෝන්. වෙදිකාරයයි බැද්දිරාලයි දෙන්නා තුවක්කු දෙකක් මානගෙන එනකොට මට තේරුණා රාජකාරියකට වග. හරි. කොහොමම ඉඳලා විස්තරේ මට කීවනම් හ්ම් මෙදා පාර පන්සලේ වෙසක් තොරන් ගහන්න අපි කණු කපන්ට මාබැද්ද කැලේට ගියාම අපට ආරංචියක් ආවා මාබැද්ද කැලේට පොරු කට්ටියක් ඇවිත් කියලා ආ ඉතින් ඉතින් ඔව් ඊට පස්සේ ඔව් එදිකාරයයි මමයි අපි දෙන්න තුවක්කුත් අරගෙන මාබැද්ද කැලේ ගල්ලෙන පැත්තේ හොඳට සෝදිසි කළා ආරචල මහත්තයා හ්ම් හ්ම් බොහොම හොඳයි බොහොම හොඳයි ඒ මොහොතේම ක්‍රියා කරපු විදිය බොහොම හොඳයි. ඔව් එතකොට අපිට ගල්ගේ පැත්තෙන් කාගේදෝ කටහඬක් ඇහුණා. බලනකොට මෙන්න මේ මිනිහා. මුගේ නම හබ්බන්න. බොහොම හොඳයි. මට මූ ඒ තරම් නිච්චි නෑ. අපිට හැකහිතිලා ගල්ගේ බලනකොට දඩමස් ගෝණි 8ක් විතර හුණා. මී පැණි බෝතල් 20ක් විතර හුණා. තව පැණි පුරෝපු ලොකු මොට්ටි එවට වේලපු දඩමස් දාලා ආරච්චිල දඩමස් ගෝණි අටක් කියන්නේ කොච්චර සත්තු පුරුමාණයක් මූ මරලා තියෙනවද කියලා පේනවා නේද? ඒකනේ මූගේ මූගේ බෙල්ල කැඩෙන්ට ගහන්න වටිනා මේකගේ ආ හරත්තක් කඩිය. ආරච්චිල මහත්තයෝ ගල්ගේ ඇතුලේ සල්ලි තිබුණා. කාසිමිටි ලොකු ප්‍රමාණයක්. උසාවි කටයුතු වලට ගන්න කෝ ඒවා මට බාර දෙන්න. තේරුණාද? ආ ආ ඔය තියෙන්නේ ඔය තියෙන්නේ මේ සේරෝම නීති විරෝධී වැඩ නෙමේ සේරෝම අනිත් එක මොකද්ද? මුගේ නම නවරයන් කියනවා. ආ අපි කල්ගේ ඇතුලේ මේ හොඳට බැලුවා. ඒ පස්සේ බලනකොට මේ අකා ගෝණියක් ඇතුළේ හැලා හැංගිලා හිටියා. හා නවරියන් ඈ නවරියන්. උඹ මේ ගම්පලාතේ මිනිහෙක් නෙවෙයි ඈ. උඹ කොහොමද අර හබ්බණ්ඩා කියන එක ලැබපු ගල්ලෙන ඇතුලේ ගෝණියක් ඇතුලේ හැංගිලා හිටියේ කියපන්. උඹට මේ පලාත තහනම් වෙච්ච පලාතක් ඈ උඹ පන්නපු හොරෙක්. ඒව් එක මා බැද්දේ කැලේ හැංගිලා හිටපු එක. බරපතල වරදක් බව පිළිගන්නවද උඹ? අනේ අනේ අනේ ගාන්තිපා ගාන්තිපා රාලා වරද වරද පිළිගන්නවා. අනේ ගාන්තිපා අනේ ගාන්තිපා අනේ ගාන්තිපා උඹලා වරද පිළිගන්නවා. මේ බෝලාවෝ මේ රට වනසන හොර තාක්කඩි හොර තාක්කඩි ආ මේකා මේ හබ්බණ්ඩා කියන නරිවැද්දා නවරියන්ට උදව් කරපු එක දඩමස් විකුණන්නට, මීපැණි බෝතල් විකුණන්නට, එතනින් ගියාම කැලෑ සතුන් මරන්නට උදව් කරපු එක බරපතල වරදක්. නීති විරෝධී අපරාධ කියලා දැන් පිළිගන්නවද තෝ? ඈ? එහමයි වරද පිළිගන්න වරාලා මේ අපෝයි ගන්න නම් එපා එපා එපා ගන්න නම් එපා මං වැරදිකාරයා ගන්න එපා වැදරාල මුන් දෙන්න දැනට අර ලැබුම් මඩුවේ ඇරලා දණු කඩේ ගහනවා වෙලිකාරයා වෙලිකාරයත් එක්ක වෙලිකාරයා වුණද මේ දැන් මේ දැන් මේ දැන් ඈ ආ නීති පොරකාරව උසාවි දඩුවම් නියම කරන තෙක් දෙන්නම දඬු කඳේ ගහනවා. තේරුණාද? දෙන්නම දඬු කඳේ. දඬු කඳේ ගහලා මදි කරලා දෙන අපරාධ වලට ආරජන මාත්‍යෝ. අවශේෂ සත්තු කන්දරාවක්ද තොපි දඩමසට මරලා තියෙන්නේ. දඩමස් ගෝණි අටක් බොලා ගෝණි අටක්. මේ වෙසක් කාලේ මේ වෙසක් කාලේ බොල තොපි දඬු කඳේ ගහලා මදි දඬු කඳේ ගහලා මදි තොපි. Thank you. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගොඩ උලපනේ ගුණසේකර කමල් ගමගේ අනුර බණ්ඩාර රාජගුරු සහ රෝහණ සිරිවර්ධන මුවන් පැලස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සහ සංස්කරණය රවීන්ද්‍ර සංජීව පෙරේරා මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.